සියලු දානයන් අතර අග්‍රම දානේ තමයි ධර්ම දානය. ඒ ධර්ම දානමේ පින්කම බුදුරජාණන් වහන්සේ බොහෝම අගය කරපු ධර්ම දානමේ පින්කම. මෙතන බුද්ධ ශූන්‍යතාවය වල පවා අපිට මේ විදිහට ධම් පින්කම් කරන්න පුළුවන්කම තියෙනවා. බුදුමගේ යාචකයේ ලෝක කවදත් හිටියා. අපේ දේශපාලන වහන්සේ පවා සසරේ මේ විදිහට බුදුමගේ යාචකයන්ට දන් පින්කම් කරමින් තමයි දාන පාරමිතාව සම්පූර්ණ කරගෙන ආවා. සිල්වතුන් හොය හොය දන් දුන්නා නෙවෙයි. උන්වහන්සේට සිල්වතුන් හොය හොයා දන් දෙන්න උත්සාහ කරා නම් තාමත් පාරමිතාව පුරා ගන්න බැරුව යනවා. සසරේ බොහෝ දන් දෙන්නම තමන්ට තමන්ගෙන් යමක් ඉල්ලගෙන ඉනවා නම් යමෙක් ඒ ඉල්ලන ඉල්ලන යදියන්ට නෑදෑනු කියලා දන් දෙන්නම මට අවස්ථාව ලැබේවා ලැබේවා කිය කී තමයි දන් දුන්නේ. දැන් බලන්න විස්සම්පරාත් සඳහන් වෙනවා උබේ පුත්තා නෙමෙයි දසාකි. මගේ දරුවෝ දෙන්න මට හතුර නෙවෙයි කිය. එතකොට Tamange ඇස් දෙක වගේම දරුවෝ දෙන්න Tamanට ප්‍රියයි මනාපයි කිය. ඒ ප්‍රියමනාපෝ දරුවන් දන් දුන්නේ කාටද? අර දූතකයාට. කලින් දුරට බොහොම දරුණු දුෂ්ටයෝ දුස්සීලකමින් ජීවත් වෙච්ච ජීවිතක දන්නවට තමයි දරුවෝ දෙන්න දන්නේ. මොකද මේ ළමයි දරුකම හදා ගන්න ළමයි නැතුව ආවේ ඉන්නකෙ. වැඩකාරකමට ඉන්නකෙ නෑ. එතකොට ඒ දරුවෝ දැන් දෙන්න දන් දීලා ප්‍රාර්ථනා කරාර දරුවන්ගේ අද්දේක අරගෙන අර ගුරුසු අතක් තියෙන ජීවිතක ළමනගේ අත උඩින් කියලා සංකේන්දීන් පන්වල ප්‍රාර්ථනා කරා මේ දරුව දෙන්න දන් දීමේ පිණින් මට මතු ලෝතුරා බුද්ධ රාජ්‍යම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොට මහත්කලේ පවා ගිබුරුන් දෙමින් කම්පාවටපත් වුණා. එන්න තමයි පාරමී ධර්ම සම්පූර්ණ කරගත්තේ. ඒ නිසා මේ විදිහට සසරේ නිවන් අවබෝධයක් අරමුණු කරගෙන පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් කරගන්න බක්සෙයි. පින්තුනි අද අපි බලමු මේ මේ අනවශ්‍ය විපත්වලින් බේරෙන්න ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පිළිබඳ ක්‍රම ටිකක්. බුද්ධ දේශනාවක් තියෙනවා කුල සූත්‍රය කියලා. කුලය කියලා කියන පවුල් ගැන දේශනා කරපු දේශනා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඉස්සර හොරු කුරු ඉඳලා තියෙන හොර කණ්ඩායම. ජවල් පහරන හොරු මේ ගුරු ඉස්ලාම ගමකට පණින්න පෙර කරන්නේ මේ ගෙවල් වල ඉන්න අය ගැන හොයනවා. අදත් එහෙමනේ. ඉස්ලාම හද සෝවිස්සියක් දෙන එකපාරට පණින්නේ මේ ගුරු හොයලා බලනවා කියන මේ ගෙදර පිරිමි වැඩිපුර ඉන්න දෙයක්. කාන්තාව විතරක් ඉන්න දෙයක්ද කියලා හොයනවා. පිරිමි වැඩිපුර ඉන්න දෙයක් නම් ඒකට පණින්නේ. දන්න අනතුරක් වෙන්න පුළුවන්, අහු වෙන්න පුළුවන්, මුටි කන්න වෙන්න පුළුවන්, ඒ දේ මග හරියි. හැබැයි කාන්තාව විතරක් ඉන්න දෙයක් නම් කිසි බයක් නැතුව දෙක ඇතුළු වෙන සැලසුම හදනවා. මේ හොරු ගුවල් දෙනින්නේ ඒ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු හොරු ගණන කියලා. ආස්ත්‍රී කාලේ ඇවිල්ලා ජනේලයක් ගලවනවා ඉස්සරලා. ජනේලයක් හදලා හරි ජනේලයක් අරගෙන ඉස්ලාම් කරන්නේ දීවක දවතේ මුක්තියක් ගන්නවා කියන දෙක. හිමියෙන් මීයක දවටල මුට්ටියක් ඒ ඇතුළට ඇතුල් කරනවා. එහෙමද? බස් බස් ගන්න. දෙබරාට උයාගෙන කන්නද? ඈ? කවුරු හරි ඔළුව දැම්ම කියලා හිතාගෙන කරවලේනේ. කවුරු හරි ජනේලෙ කඩන හඬට දැන් බයෙන් හිතලා පොල්ලක් හරි අරගෙන බලාගෙන ඉඳලා ඔළුව දැම්ම කියලා ගහුවොත් වැඩිම මුට්ටියට. ඔළුවට ගහනවා කියලා ගහපු ගමන් මුට්ටියට වැඩිම ටිකක් බය වෙනවා. එහෙම ඉස්සෙල්ලාම මුද්ධිය දානකොට මුද්ධියට පොලිපාර වැඩෙන්නේ නැත්නම් ගන්න බයක් නැහැ. ඊට පස්සේ දෙත බහිනවා දේ පහරගෙන යනවා. බුදුරජාණන් වහන්සේ උපමාව කියලා කියන මහණෙනි මුද්ධියක් දෙක ඇතුල් කරලා හොරකම යන හොරු කාන්තාවෙන් ඉන්න ගෙවල් වලට බය නැතුව ඇතුල් වෙනවා කියලා. ඒ වගේමයි කියනවා අමනුෂ්‍යය. මෛත්‍රී භාවනාව දියුණු කරපු නැති කෙනාගේ ශරීරයට කිසිම බයක් නැතුව අමනුෂ්‍ය ඇතුල් වෙනවා කියන්නේ. හැබැයි මහණෙනි මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රී සිතක් දියුණු කරන කෙනාගේ ජීවිතය පිරිමි වැඩිපුරින් ගියක් හා සමානව ආරක්ෂිතයි. එතකොට පෙර පිරිමි වැඩිපුරින් ඉන්න දේවල් වලට කණින් වෙන්නේ. කල්පියාන හොයලා බලන මේ විතර පිරිමි අය වැඩි නම් ඒ විතර මුත්‍ය දාන්නේ නෙමෙයි මේ ළඟට ඉන්නේ නැහැ ඒ පැත්තෙන්වත් යන්නට ඒකේ අතහරින. අන්න ඒ වගේ යමෙක් මෛත්‍රී සිත වැඩනවා මෛත්‍රී සමාධිය වැඩනවා මෛත්‍රී භාවනාව දියුණු කරනවා නම් අමනුෂ්‍ය යාට ලං වෙන්නේ නැහැ කිය. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ අමනුෂ්‍යයන්ගෙන් ඇති වෙන කරදර බාධා වලින් මිදෙන්න නම් Taman දියුණු කළ යුතු දෙයක් තමයි මෛත්‍රී භාවනාව. ඔන්න එක දේශනාව. තව දේශනාවක් තියෙනවා සත්‍ය සූත්‍රයේ තුළ සංයුක්ත නිකාය. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දෙපැත්ත කැපෙන තියෙන ආයුධයක් තියෙනවා. අපි ගන්න කඩුවක් කියලා. හොඳට දෙපැත්තම කැපෙන තියෙන කඩුවක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කිසි කෙනෙක් මේ කඩුව අද්දකෙන් මිරිකනවා. කඩුවේ නමන්න හදනවා, කලන්න හදනවා, සෙඩි කරන්න හදනවා අපි මිදිතේ. මොකද වෙන්නේ කියලා. විසුණු මහන්සලා කියන මේ ස්වාමීනි අර තරම් පියුණු කඩුවක් අද්දකින් මිදිතනවා නම් ඒ කෙනාගේ මතකය පියාල වෙනවා, කැපෙනලු බලන. තමන්ම මාරාන්තික දුකකටපත් වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෛත්‍රී භාවනාව වඩන මෛත්‍රී සිත දිනු කරන මෛත්‍රිය වඩන කෙනෙකුට කරදරයක් කරන්න අමනස්කයක් වෙනවා. ඒ අමනස්කයට වෙන්නේ දෙපැත්ත කැපෙන තියෙන ආයුධයක් නිරුක්තියක් නැමවා බැලුවා. එහෙම අතින් උත්සාහ කරන කෙනෙකුට වෙන දේම තමයි අමනස්කයමයි කියන දෙහිකටපත් වෙන. අමනස්කයමයි කියන අනතුරු වැඩේ. ඒ නිසා අමනුෂ්‍ය විපත්වලින් බේරෙන්න නම් මෛත්‍රී භාවනාවම වඩා ගන්න කියලා. එතකොට අපිට පේනවා මේ මෛත්‍රිය වැඩි වීම තුළ අමනුෂ්‍යයන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව බලන්න මෛත්‍රී ආනිසංසත් මෛත්‍රී භාවනාව කියන්නේ දෙවියන් ප්‍රිය කරන භාවනාව. දේවතා රක්ඛන්ති කිය. මෛත්‍රී වැඩම කෙනා දෙවියන්ට ගොඩක් ප්‍රියයි කිය. ඒ නිසා දෙවි දේවතාවුන්ගේ ආශිර්වාදය ආරක්ෂාව රැකවරණේ මෛත්‍රී වැඩම කෙනාට නිරන්තරයෙන්ම ලැබෙනවා. අමනුෂ්‍යානම් පියමේක මෛත්‍රිය වැඩම කියලා අමනුෂ්‍යයන්ට පුළුවන් කියනවා. අයියා මිනිසුන්ට විතරක් නෙවෙයි මෛත්‍රිය වැඩම සියලු සත්වයේ සුවපත් වේවා කියලා හැමෝටම මෛත්‍රිය වැඩම කියනවා. අහසේ පොළවේ ජලයේ සිටින පෙනෙන නොපෙනෙන සීල ප්‍රණීත දුර ළඟ තමා තමාගෙන් බාහිර මේ හැම තැනම ඉන්න සියලුම සත්‍ය අරමුණු කරමු ඊළඟට දිසා රැස්වේ උතුරු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව, බටහිර අනු දිශාව, දකුණු දිශාව, දකුණු අනු දිශාව, උඩ දිශාව, යට දිශාව ඒ විදිහට මේ දිශා වශයෙන් අරමුණු කරමු. ඒ හැම දිශාවක්ම අරමුණු කර කර මෛත්‍රී වැඩමකොට ඒ ප්‍රදේශවල ඉන්න අමනුෂ්‍යයන් දෙවිදේවතාවෝ ඒ සියලු දෙනාට මෛත්‍රී සිත පැතිරෙනවා කියන එක සිදුවීමක් තියෙනවා අනුරාධපුරේ පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ සිටින් පවුලට භාවනා කරන්න වැඩම කරා වස් කාලෙට. අනුරාධපුරේ ඉඳන් සිටින් පවුලට යනකොට උන්වහන්සේ බොහොම මෛත්‍රියමයි වැඩන්නේ. සක්මනේ මෛත්‍රිය වැඩනවා. මෛත්‍රී වඩාගෙන යනකොට දේවතාවරු මඟදී පෙනීදල මඟ පෙන්වන යන්න වෙන පාර. උන්වහන්සේ සිතේ පවයට ගිහිල්ලා සිතේ පවයේ ගල්ලෙනක් සුද්ධ පවිත්‍ර කරගෙන වස්තාවේ අදිස්ථාන කරගත්ත මම වස් මාස තුනේ මේ ගල්ලෙනේ බණ භාවනා කරගෙන වැඩේ. පුංචි සක්මන් මල්ලෙකුත් එතන තිබුණා. දැන් උන්වහන්සේ වස් මාස තුනේම භාවනා කරන මෛත්‍රියමයි වැඩ. සක්මන් කරමු. ඒ විදිහට වස් මාස තුනේම ධන භාවනා කරගෙන මේ ගල්ලනේ ගත කරා. එහෙම ගත කළා දැන් වස් අවසන් වෙලා කල්පනා කරා හිතමම සූරි පාත්‍ර අරගෙන හිත අනුවාද පුරේතරා ටිකක් කියලා යනවා. මෙන්න රාත්‍රී සක්මනේ කෙලවර කෙනෙක් සඳා වැළපෙන අහිමි. උන්වහන්සේ එළියට ගිහිල්ලා බැලුවා වැටකුඩ බැලුවා කවුරුත් පේන්නේ නැහැ. එහෙනම් කවුද? අන්න එතකොට පෙනී සිටිය වෘක්ෂ දේවතාවු. කෙනින් ගල කියනවා මේ ස්වාමීනි මම මේ වෘක්ෂයට අනුග්‍රහිත දේවතාවක් කියලා. මේ මහ වනාන්තරයේ තුල යක්ෂ දේවතාවරු දේවාතු දින්වරු බොහෝ පිරිසක් ඒ වගේම මේ වනාන්තරය තුල අමනුෂ්‍යයෝ යක්ෂයෝ පසුගිය කාලේ උභයන්සේ මේ වනාන්තරයට වඩින්න පෙර මේ යක්කෝ යක්ෂණී අමනුෂ්‍ය අතර නිතරම අදබරති හැමෝම රන් වෙනවා ගහමරා ගන්න මේ මුළු වනාන්තරේම කෝලහල ගොඩක් තියෙන දෙවි දේවතාවරුන්ටත් ඒක කරදරයක් හැබැයි ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී වැඩනකොට මේ මුළු වනාන්තරේම එකිනෙකා තුළ මෛත්‍රී සිතුවිලි ඇති වුණා මේ දස් මාස තුනේම අමනුෂ්‍ය එකිනෙකා ගැන බොහෝම මෛත්‍රියෙන් කටයුතු කරනවා. සම්බ සර්වය කරගන්න දැනගන්නනේ ගැටුන්නේ දෙවි දේවතාවරුන්ටත් බොහෝම පහසු බොහෝම ඍෂිසේ කටයුතු කරන්න පුළුවන් ෂේම දේවියන් බවට ඒ භූමියේ පත්තු දාකේ. අනේ ස්වාමීන් ඒ නිසා උපහන්සේ යන්න එපා කියලා. උපහන්සේ තව ටික කාලයක් ඉන්න කියලා බොහෝම බගයපත් ඉල්ලීමක් කල්පනා කරා කමක් නැහැ. මම ලබන වස් කාලේ වෙනකන් ඉන්නම් කියලා හිතුවා. හිතලා එන්න උන්වහන්සේ බණ භාවනා කරගෙන දැන් ඊළඟ වස් කාලේ අවුරුද්දක්ම තවත් හිටියා. ඉඳලා එන්න වස් පවාරණය කරලා හිත යනවා කියලා ආයෙ හිතුවා. ඒකත් ඒ වගේ දේවතාවරු කෙනෙක් ඉඳලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මෙතන යන්න එපා. සදහන් ගියාම ආයේ මේ මහ වනාන්තරයේ මේ අමනුෂ්‍ය එකිනෙකා රම්ම සරවල් වෙන මහා කලකෝලහල ඇති තනක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබහන්සේගේ මේ මෛත්‍රිය පැතිරෙනකොට මේ සියලු දෙනාම බොහෝ මෛත්‍රී සහගත සිතුවිලි ඇති වෙනවා. අනේ තව අවුරුද්දක් වැඩ ඉන්න කි. ඒ විදිහට උන්වහන්සේ ඒ වනාන්තරයේම රහත් වෙලා පිරිනිවන් පාන කම උන්වහන්සේට ඒ ධෛර්යණීයම වැඩ ඉන්නවා කියලා. එතකොට අපිට පේනවා අපි නොදන්නවා වුණාට අපිට නොපෙනුණාට අපි මෛත්‍රී භාවනාව වැඩනකොට ඒ ඒ දිශාවල් අරමුණු කරලා මෛත්‍රී පතුරනකොට ඒ ඒ දිශාවල ඉන්න අමනුෂ්‍යයන්ට පවා ඒ මෛත්‍රී අරමුණේ සුවපත් භාවයක් ලැබෙනවා. ඒ නිසා තමයි කියන්නේ මෛත්‍රී වැඩම කෙනා අමනුස්සානන්ති වූ. අමනුස්සෙත් එයාට ප්‍රියයි කියන. එයාට කරදර කරන්නේ නැහැ. දේවතා රක්කන් දෙවියන් යාව රකින්න ආරක්ෂා කර. මනුස්සානන්ති වූ. මිනිස්සු අතර ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඊළඟට පෙන්වනවා ගින්නෙන් වස විසින් අවියාල් දෙවලින් අනතුරක් වෙන්නේ. ඒකට හේතුව දෙවියන් රකින්න නිසා. දෙවියන් හැම වෙලේම මෛත්‍රී වැඩම කෙනාගේ ආරක්ෂාවට පෙළෙන කවුරු හරි අනුකම්පාවක් කරන්න හදුවත් වසවිසෙන් ගින්නෙන් මොනවා හරි අනුකම්පාවක් වෙන්න ගිය දෙවි දේවතාවුරු කොහොම හරි බේරගන්න. ඒ නිසා පින්තුනේ මෛත්‍රී භාවනාව කියන එක අමනුෂ්‍ය විපත් වලින් ආරක්ෂා වෙන්න බොහෝම සුදුසුම භාවනා ක්‍රමයක් බවට පත් වෙනවා. අමනුෂ්‍ය කියන්නේ සමහර අමනුෂ්‍ය ඉන්නවා ධර්මයේ කිසිම වරු කිරීමක් නැති ධර්ම අමනුෂ්‍යයි. එවැනි අමනුෂ්‍ය සමහර වෙලාවට මෛත්‍රී වඩාගෙන හිටියා කරදර කරන්න එන්න පුළුවන්. හැබැයි ඒ අමනුෂ්‍යමයි අමාරු යටේ. බුදුරජාණන් වහන්සේ දැන් ධර්මයේ තියෙන මෙහෙම. මේ යක්කේ අමනුෂ්‍ය කොච්චර කල්කාරයේද කියන්නේ දවසක් පොය දවසක සාරිපුත්ත හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ එදා තේ දවසේ එලිමහනේ උන්වහන්සේ හිත දාලා භාවනා කරනවා. සරීත් හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවෝ රාත්‍රී පළවෙනි යාම එලිමහනේ භාවනා කරනකොට දැන් තේ දවසේ හොඳට හඳ පායලා. හඳ එළියට සාරිපුත් හාමුදුරුවන්ගේ හිත දිලිසෙනවා. උන්වහන්සේ වැඩ ඉන්න තැනට හොඳට හිතට හඳ එළිය වැටෙන හඳ එළියට හිත දිලිසෙනවා. එතනින් යනවා යක්කු දෙන්නේ. උතුරු දිශාවෙන් ඉඳන් දකුණු දිශාවට යන යක්කු දෙන්නේ අහසින් යන ගමන් මේ හරියේ දැක්ක හදේලියට අර ගහවට වැඩ ඉන්න සාරිපුත්ත හාමුදුරන්ගේ හිස දිලිසෙනවා. ඒක යකෙක් කියනවා ආන් බලාපන් කර ශ්‍රමණය. අර හිස දිවිසනවා කියනවා. දෙනි දහන පහරක් එළුවට. එතකොට අනිත් කෙනා කියනවා මේ අනිත් යකා කියනවා නෑ නෑ දැන් අපි යන පාරේ යන්නම් අපේ වැඩක් බලාගෙන අපි යන් යන්න කියලා. නෑ නෑ ගහලම යන්න. දෙවන් කාරත් ගලක් නෑ නෑ අපි යන ගමන යන් ඒ ශ්‍රමණ අපම හිටියට මහා බල සම්පන්න කෙනෙක්. අපිටමයි කියන මේකෙන් අනතුරක් තියෙන්නේ. මේ නිසා අපි යන ගමන යන් කියනවා. නෑ ගහලම යන් කියලා. තුන් කාරක් කියද්දී තුන්වෙනි වතාව ඇවිල්ලා බෑට බබලා හිතට පහරක් දෙල්ල කරනවා. ඒ හිතට පහර එල්ල කරනකොටම ඒ සැනින් අර යක්ෂයා යක්ෂ ආත්මෙන් චුත වෙලා මහා නිරේත වැටුණා. එතන ළඟ භාවනා කර කර හිටිය මුගලන් හාමුදුරුවෝ. උන්වහන්සේ බොහොම ඊර්දි බල සම්පන්න මුගලන් හාමුදුරුවෝ දැක්කා. යක්ෂේ වේගෙන් ඉහළට පැන නැගලා සාරිපුත්ත හාමුදුරුවන්ගේ හිතට පහරක් ගහනවා. බබලන් හාමුදුරුවෝ ඉක්මනට නැගිටලා ඉල්ලහනවා සාරිපුත්‍රය වහන්සේට ඉවසන්න පුළුවන්ද කියලා. වහන්සේට දරා ගන්න පුළුවන් බැහැ. මේ දැන් යක්ෂයෙක් වේගවත් පහරක් එල්ල කරා කියලා වහන්සේ හිතට. එතකොට සාරිපුත්‍ර හාමුදුරුවෝ කියන මට මේ කිංචි වේදනාවක් මම පොඩි එළියක් කොමත් නම් තියෙනවා තමයි කියුවා. එහෙම උත්තර අමාරුවක් මට නෑ කියුවා. එතකොට මුගලන් සාන්දේ සාදු කාර්යයෙන් අනේ සාදු සාදු මේ සාරිපුත්‍රයන් වහන්සේ මොනතරම් ගුණවන්ත කෙනෙක්ද ඒ යක්ෂයා ගහපු පහර ඇතෙකුට ගැහුවා නම් මැරිලා වැටෙනවා කිය. සාමාන්‍ය මිනිස්සෙකුට ගැහුවා නම් හිස හත්කඩකට පුපුරනවා. ඒ තරම් වේගයක් පහරක් කියන මේ යක්ෂයා ඉල්ල කරේ. හැබැයි සාරිපුත්‍රයන් වහන්සේගේ සිල්වත්කම ගුණවත්කම නිසා උන්වහන්සේට පුංචි විශේෂණාවක් විතරයි කියන ඇති වෙලා තියෙන්නේ. එහෙම කියලා මුගලන් හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගේ ගුණ කියමින් සාදුකාර දෙනවා. එතකොට අපිට පේන මේ සිදුවීම් දිහා බලනකොට මේ යක්ෂය බලන්න සාරිපුත්ත හාමුදුරුවන් වගේ කෙනෙකුට ප්‍රඥාවන්තයන්ගේ අග්‍රය. අග්‍රඡායයන් වහන්සේ ධර්ම සේනාධිපතින් වහන්සේ එහෙම කෙනෙකුටත් බය නැතුව මේ අක්ක අතවිස්සුවා නම් ආයි අපිට ගහන එක ගැන ආයි හිතන්න දෙයක් තියෙනවද? එහෙනම් මේ සාමාන්‍ය අනිත් අය ගැන කවර කතාවද? ඒ නිසා පින්වතුනි හරියට ධර්මයක් දිනු කරගෙන ධර්මයේ තුල ආරක්ෂා වෙලා හිටියේ නැත්නම් ඕනම මොහොතක අමනුෂ්‍යයෙන් වේදවකටපත් වෙන්න පුළුවන්. අංගුත්තර නිකායේ තියෙනවා අනාගත බය කියලා සූත්‍රය. මේ අනාගත බව සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විදිහට. මහණෙනි අනාගතය ගැන සිහි කරලා බියක් උපදවාගෙන වීර්යය වඩන්න කියන. ඒ තමයි අනාගතය ගැන බියක් උපදවන්න කියන කොයි මොහොතේ මාව දරුණු අමනුෂ්‍යයෙකුට බුදුරක් වෙයිදන්නේ. කොයි වෙලාවෙ මාව අමනුෂ්‍යයෙ බුදුර කරගන්නින්දන්නේ. ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්නවා කියලා වීර්යය වඩන්න. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කෙනෙකුට අර යක්ෂයා බය නැතුව අතේ ඉස්සලා පහරක් එල්ල කරා නම් සාමාන්‍ය අය හැටියට අපි හිතන්න ඕන අපි කවුද? අන්න එතනකොට තමයි අපිට මේ ධර්මයේ දියුණු කරගන්න අත්මාදී භාවයක් ඇති වෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනාගත බව සූත්‍රෙ පෙන්නනවා මහණෙනි අනාගතය ගැන සිහි කරන්න කියනවා. කෙලෙස් සහිතව ඉදීම තුළ කොයි මොහොතේම දරුණු අමනුෂ්‍යයකට ගොදුරක් වෙයි දන්නේ. ඒ නිසා නම් අප්‍රමාදීව ධර්මයෙන් දිනු කරලා ධර්මාවබෝධය ලබන්න මහන්සි ගන්නවා කියලා වීර්යය වඩා ගන්න. ඒකෙන් අපි මෙන්න කෙලෙස් සහිත උදීම තුළ ඕනම වෙලාවක අමනුෂ්‍යයකට බෙදලක් වෙන්න පුළුවන්. දවසක් අම්ම කෙනෙක් පුතෙක් අරගෙන ආව මාව හම්බෙන්න මගේ මේ කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ භාවනා වැඩසටහනක් කරනවා මාසික. වැඩසටහනේ දවසට එක්කන් ඇවිල්ලා ඒ අම්මගේ මේ ඔළුවේ පළලා මහන් තුනක් විතර දාලා. අතක් කඩලා බෙල්ල අත උදාගෙන මෙහෙම එල්ලගෙන ආවේ. අවුරුදු 23 24 මේ පුතාට. එක්කන් ඇවිල්ලා කියනවා මේ හාමුදුරනේ මේ මගේ එකම පුතා පුතා මට හරිය ආදරේ කියන මේ ළමයා. හැබැයි ඒ රෝලිය කාලලා තියෙන අප කඩලා තියෙන්නේ මේ ළමයා. හැබැයි මේක සිදුවීම බලනකොට හරිම සෝචනීය තත්ත්වයක්. ඒ ළමයා වැඳගෙන අඬනවා මගේ කටුද කාලගෙන අඬනවා අඬනවා නේ හාමුදුරනේ මාව බේරලා දෙන්න කියලා. මට බයයි කිය මගේ අතින් අම්මා මැරෙයි කියලා. අම්මයි තාත්තයි ඉන්නකම් යකයි යක්ෂණී වගේ තමයි ඉඳලා තියෙන්නේ. මොන පරේ ප්‍රශ්න. එහෙම ඉඳලා තාත්තා මොකද කරේ බිල්ල වල දාගෙන මැරුණා. දැන් තාත්තා මැරිලා අවුරුද්දක් විතර යනකොට මේ පුතාගේ අඟට වැහෙනවා. ඒ ළමයා කියනවා මේ හාමුදුරනේ මට තේරෙනවා කියලා මගේ ඇඟට ඇතුල් වුණා මට දැනෙනවා. ඇඟට ඇතුල් වෙනකොට තේරෙනවා ඇඟට ඇතුල් වුණා කියලා. එතකොට මම කොච්චර උත්සාහ කරත් මට මාව පාලනය කරගන්න බැහැ. මට අම්මා මරන්නම හිතෙනවා. අහිමිච්ච දෙයකින් මේ දරුව අම්මා ළඟ හිටියොත් දමලා ගහනවා. අම්මට තේරෙනවා මේ ළමයාගේ දක්නිටි කාගෙන ඇඟපත වෙනස් වෙලා මූණ වෙනස් වෙලා ඇස් සතු වෙලා ඇඟට අමනුෂ්‍ය ආපු ගමන් අම්මා දන්නවා කෑ ගහගෙන අම්මා ළඟ ගෙවල් වලට දුවනවා. තනම තමයි දෙරින් ළඟ ගෙදරකට දුවලා තමයි දෙරින්. හිටියේ දරුවා කියනවා හාමුදුරුවනේ දැන් දවසක් අම්මත් එක්ක හදේට කතා කර කර මේ විහිළු පහළු කර කර දෙතන ආදරේ මේ වාඩි වෙලා කතා කර කර හිටියා. හිටි ගමන් මේ ළමයා බත්මිටි කාගෙන කතාවට මූණකට වෙනස් වෙලා අර අමනුෂ්‍යයෙකුට ඇතුල් වෙනකොටම අම්මා එකපාරට පරල දීලා දුවනකොට එකපාරට අදලා ගත්ත කිය කොණ්ඩේ. අදලා අරගෙන අම්මව ධිට්ඨිය එනගෙන එනගෙන කියන්නේ ඔළුව. ඔළුව පළවෙනි කම ධිට්ඨිය එන්න කියනවා. ඔළුව පුපුරලා ධිට්ඨිය දිගේ මේ බලනකොට දැන් අර අමනුෂ්‍යයට සතුටු. මේ හයියෙන් hina වෙලා hina වෙලා ඇඟින් ගියා කියනවා. අමනුෂ්‍ය ඇඟින් ගිය ගමන් අර දරුවට පියවි සිහි වෙනවා. ආස ගණන් මේ ළමයි අම්මාව බදාගෙන අඬනවා, හිඳිනවා, වඳිනවා, අනේ අම්මේ මට තමා වෙන්න කියලා මේ ළමයාම දේගෙන ගිහලා දෙවිල් එකක් ගහලා අම්මා උස්සන් ගියා කියලා බේද්දා. එතකොට බලන්න කොච්චර අසරණයිද කියලා. අන්ත අසරණයි. ඒ දරුවා දැන් ගෙදර ඉන්න බය. දැන් යාළුවන්ගේ ගෙවලේ නෑදෑයෝ ගෙවලේ කියලා ඉන්නවා. අන්න දකින්නකොට අර අමනුෂ්‍ය ඇඟට ආවට පස්සේ බැරි වෙලාවක් ගහපු පාරකින් අම්මව මරුණා. මවිලහන මේ හාමුදුරනේ බැරි වෙලා හරි ඔය හේතුවක් නිසා අන්න මරුණොත් මට ආනන්තරි අකුසලයක් වෙනවද කියලා අහන. බලන්න කොච්චර අක්‍රමද කියලා. එතකොට බලන්න මේ අමනුෂ්‍ය ජහනයකට හසුනාට පස්සේ මේවා සතර වෛර හැටියට සංසාර හතර වෙන පරිගන්න අමනුෂ්‍ය හැටියට. ඒ ආතානාතේ සූත්‍රයේ තියෙනවා ඉත්ති වාහනම් කත්ත අනුවන්ති විශේෂිතා සමහර අමනුෂ්‍ය ස්ත්‍රීන්ගේ ශරීරයට ඇතුල් වෙලා අමනුෂ්‍යන්ගේ අවශ්‍යතාවන් අනුව ඒ අය වාහන කරගෙන ජීවත් වෙනවා. හරියට වාහනයකට අපි නැගල වාහනයක් පොළොවේගෙන යනවා වගේ කෙනෙක්ගේ අඟකට ඇතුල් වෙලා අමනුෂ්‍යගේ අවශ්‍යතාවය තමයි ඒ වාහනය ගමන් කරන්නේ. අමනුෂ්‍ය තමයි හිතට දෙන්නේ. අතන්ට බලය, මෙතන්ට බලය, අරේ බලය, අර පූජාව පිට. මෙතන්ට ගිහිල්ලා පහනක් පත්තු කරපන්. ඒක ඔක්කොම හිතට දෙන්න අර අමනුෂ්‍ය. ඊට අනුව නෑනවා කිය. ඊළඟට තියෙනවා පුරුෂ වාහනං කච්චා අනුයන්ති විශේෂ. සමහර පිරිමින්ගේ ශරීරවලට අමනුෂ්‍ය ඇතුල් වෙලා ඒවගේ වාහන කරගෙන ජීවත් වෙනවා. ඒ විතරක් නෙමෙයි සත්තුන්ගේ ශරීරවලට ඇතුල් වෙනවා. සත්තු ඇසුරු කරගෙන ගමන් කරන විතරක් මේ සමහර අමනුෂ්‍ය සත්තුන්ට ඇතුල් වෙලා පරිවර්තන ඒ වගේ ධර්මයේ තියෙන ලක්ෂණයක් උලදෙනකට ආවේශ වෙලා අනිවා මැරිලා වැටෙන. ඒ වගේ තියෙනවා. එතකොට අපිට පේනවා දැන් බලන්න ඉස්සර ඉස්සර ලංකාවේ හිටපු පරණ වෙද මහත්තුරු වෙදකම විතරක් නෙමෙයි වෙදකමයි වෙදකමයි ඔක්කොම දැනගෙන හිටියේ. සරතේ දෂ්ට කරා නම් මේක දිෂ්ටියෙන් ගහලා තියෙනවා. ඒ ගහපු වෙලාව රිත්තාවේ ඔක්කොම බලලා තමයි බෙදෙහෙට කම් කරන්නේ. ඒ නිසා පින්තුනි අපිට පේනවා අපිට මෙතනෙම මේ ධර්මයේ අමනුෂ්‍ය විපත් හරහා මේ අනතුරු වෙනවා. ඒන් ආරක්ෂා වෙන ක්‍රමවේදයක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් ඒ ආදානාටි දේශනාවේ ධර්මයේ බොහොම ලක්ෂණයට පෙන්වනවා අමනුෂ්‍ය විපතක් ඇති වුණොත් කොහොමද ඒකෙන් අපි ආරක්ෂා වෙන්නේ? මේ ලෝකේ සිය දිශාවන් පාලනය කරන්න විවිධ විරෝධාක්ෂ වෛශ්‍යයන් ත්‍රිදරාෂ්ට කියන සතරවරම් දෙවියෝ. ඒ සතරවරම් දෙවියන් යටතේ තමයි යක්ෂ නාග කුණ්ඩාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍යයන් සියලු දෙනාම වාසය කරන්නේ. මේ අමනුෂ්‍ය සේනාවන් වාසය කරන්නේ මේ සතරවරම් දෙවියන්ගේ අනුසක ඒ දෙවියෝ තමයි ප්‍රධානම ඒ අය තමයි නීති පනවලා අමනුෂ්‍යන්ට බඳුයන් පනවන වැරදි කරේ. දවසක් බුදුරජාණන් වහන්සේ ගින්දේට පරිපූර්ණ වැඩ ඉන්නකොට සතර දිශාවෙම ආරක්ෂාවල් පිහිටවල සතර වරන් දෙවියන් හතර දෙනා යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනාවන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා වැඳලා කියන ස්වාමීනි මේ අමනුෂ්‍යයන්ගෙන් බොහෝ පිරිසක් බුදුරජාණන් වහන්සේට වෛර කරනවා තුනුරුවන් අකමැති ඒ අතර මහා නිදහස සම්පන්න යක්කු ඉන්නවා කියන පැහැදිච්චයක් ඉන්නවා ඒ වගේම අපහැදිච්චයක් ඉන්නවා මධ්‍යමාන ධාව යක්කු අතරත් පැහැදිච්ච යක්කු වගේම අපහැදිච්ච යක්කුත් ඉන්නවා නීච යක්කු ඉන්නවා කියන ඒ අතරත් තුනුරුවන් ගැන පැහැදිච්චයක් අපහැදිච්චයක් තිබෙනවා ස්වාමීනි මේ යක්ෂයන් අතර වැඩි පිරිසක් තුනුරුවන් අකමැතියි කියලා. ඒ ජීවත් වෙලා ඉන්නකොට තුනුරුවන් අරම ගියාම තුනුරුවන්ට දැනත්ීම ආශය කරා නම් යක් වෙලා ඉපදිනවද? ඉන්න කෙනෙක් පවකම් කරලා කරලා තුනුරුවන්ට දරහලා දුස්සීලකම් කරලා තමයි යක් වෙලා ඉපදින්නේ. ඒවා ඉපදුනාට පස්සේ අර ස්වභාවයම තමයි ඒ ලෝකවල. නයිසයන් දෙවියෝ කියන ස්වාමීනි මේ යක්කුත් බුදුරජාණන් වහන්සේට අකමැති වෙන දෙයක් නිසා නෙමෙයි කියන්නේ. මේ යක්කු කියන්නේ ප්‍රාණඝාතයට කැමති පිරිසක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පාණාතිපාතා වේරමණී කියලා බණන් දේශනාවට මම කැමති නැහැ කියන්නේ මේ යක්කු කරකම් කරන්න කැමති කියන්නේ ඒ නිසා අදින්නාදාන වේරමණී කියලා දහම් දේශනාවට මම අකමැතියි කියන්නේ යක්කු යක්ෂණී අතර වැරදි කාම සේවනයේ යෙදෙන්න කැමති. අමනුෂ්‍යය දුස්සීලකමට කැමති. හැබැයි බුදුරජාණන් වහන්සේ කාමී සුමිච්ඡාචාරා වේරමණී කියලා දහම් දෙතනකොට ඒකටම අකමැති. ඊළඟට බොරු කියන්න කැමති යක්කෝ බොරුවෙන් වැළකීම කියන නිසා බුදුරජාණන් වහන්සේට අකමැති. යක්කෝ මත්යන් වලට මද්දවේ ඒවට ආසයි. දැන් බලන්න ඒ වහුණත් ඉල්ලන්නේ මොනවද? අපිට බේන්න දියයි. අපිට ගොඩමස් දියයි, දියමස් දියයි, අපිට ලේ දියයි, ඒවා ඉල්ලන්නේ. ඒ දුස්සීල යක්කෝ බුදුරජාණන් වහන්සේ සීලය ගැන කියමින් දහම් දේශනාවට කැමතිනවා කියන්නේ. අන්න ඒ නිසා මේ අමනුෂ්‍යයන්ගෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කරදරයක් බාධාවක් හිරිහැරයක් ඇති වුණොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙනුවෙන් අපි ඉදිරිපත් වෙනවා එතකොට බලන්න අපිට පේන තුන්තුනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකය වෙනුවෙන් සතරවරම් දෙවියන් ඉදිරිපත් වෙනවා. වෛශ්‍රව දෙවියෝ කියනවා එහෙම අමනුෂ්‍යෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට කරදර කරනවා. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර විදිහට කරනවා නම් ඒක තියෙන කොහොමද කරදර කරන්නේ? ගච්ඡන්තු අනුගච්ඡති. අපි යනකොට අදිදගෙන යනකොට අමනුෂ්‍යයෙක් අපි එක්කව පස්සෙන් එනවා. යකත් එනවා පස්සේ. පිටේව අනුපිටේ. අපි යම් තැනක නතර වුණා නම් අමනුෂ්‍යයෙක් අපි ළඟම ඉන්නවා. අපේරලා යනවා. විසින් ඒවා අනුවිසී දෙවිලා ආදි වෙලා ඉන්නකොට ඒත් ළමින් ඉන්නවා. සයානවා සයාන නිදා ගන්න ගියත් අර යක්ෂය අමනුෂ්‍ය ඇවිල්ලා ළමින් නිදා ගන්නවා. එතකොට කෙනෙක් අනු යමින් යම යන පස්සෙන් ඇවිල්ලා මේ අමනුෂ්‍ය කරදර කරනවා නම් සතරවරක් දෙවියන් කියනවා වෛශ්‍යවන දෙවිය තමයි යක්ක පාලනය කරන යක්කුන්ගේ අධිපති දේවතාව. අපිට සිහි කරලා ඉස්තරලාම සම්බුදුවරුන්ට වන්දනා කරන්න කියලා. ආකානාදී සූත්‍රයේ තියෙන විපස්සිස්ස මමත්වෝ චක්කුමන්තස්ස සිරීමතෝ කියලා සම්බුදුවරුන්ට වන්දනා කරන දායක. මේ ලෝකේ කායික අනුමතක් ඇතුළත පහළ වෙච්ච සම්බුදුරජාණන් වහන්සේලා සිහි කරලා විපස්සී සිකී වෙස්සදෝ කකුසඳ තේනාගමන කාශ්‍යප ගෞතම කියන සම්බුදුවරුන්ට වන්දනා කරලා ඒ පින සතරවරන් දෙවියන්ට අනුමෝදන් කරලා කියන්න ඕන දෙවියනේ මම මෙහෙම තෙරුවන් සරණ ගිය කෙනෙක්. මම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මම මේ විදිහට සිල්ගුණ දහම් දැකගෙන ධර්මයේ දියුණු කරන කෙනෙක්. මට මේ අමනුෂ්‍ය කරදර කරනවා, හිරිහැර කරනවා. මාව මේ අමනුෂ්‍යයෙන් බේරලා මට ධර්මයේ දියුණු කරන්න පරිසරය හදලා දෙන්න කියලා ඉල්ලන්න කියලා. අන්න එතකොට වෛශ්‍රවර දෙවියෝ ඉදිරිපත් වෙලා අර අමනුෂ්‍යයට නීති රීති තනවල මේ දේ කරන්න එපා කියලා එයාට නීති පනවනවා කියන්නේ. යම් යම් වරප්‍රසාද කතා කරලා දඩුවම් පවා නියම කරනවා. ඊළඟට වෛශ්‍යවර දෙවියන් කියන ස්වාමීනි සමහර විද්‍යාත්මකාට බරිණ යක්කු ඉන්නවා කියන උන්ට එලා කියවත් අහන්නේ නැහැ ඒ එතකොට දෙවියන් කියවත් අහන්නේ නැතුව ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර කරලා ඉන්න යක්කුත් ඉන්නවා දෙවියන්ගේ කීමට පිටින් යනයි ඒක රයිස්සව දෙවියෝ කියන ස්වාමීන් ඒක මේ වගේ දෙයක් කියනවා. මේ රජගහනවර සේන බිම්බිසාර රජුරෝ නීති පනවනවා හොරකම් කරන්න එපා, මිනිහ මරන්න එපා, අපරාධ කරන්න එපා කියලා සාද නීති පනවන රජුරෝ. හැබැයි රජුරෝන්නේ නීති පනවන මිනිහ මරුව අපරාධකාරයෝ පෙරි මේ නගරේ ඉන්නවා කියන. ඒ අය සාදත් දෙවියෝ කියන. අන්න ඒ වගේ තමයි දෙවියන් එකා කිව්වත් දෙවියන්ගේ නීතියට පිටින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට හිරිහැර කරලා ඉන්න දරුණු යක්ෙක් ඉන්නවා කියලා. එවැනි වෙලාවක දෙවියන් විසින් පවරනවා කියන යක්ෂ සෙන්සතිවරු. එතකොට හඳ ගහලා කියන්නේ කියන මේ විදිහට. ආපානාතියට පෙරලලා බලන්න මේක ලස්සනට තියෙන ක්‍රමේ අයන් යක්ඛෝ ගන්හාති මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයන් යක්ඛෝ ආවිසිත මේ යකෙක් මට ආවේශ වෙනවා. අයන් යක්ඛෝ හේතුති මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයම් යක්කෝ විහෙතේති මට බලවත් පීඩා කරයි. අයම් යක්කෝ හිංසති මේ යකාමට හිංසා කරනවා. අයම් යක්කෝ විහිංසති බලවත්වම හිංසා කරන අයම් යක්කෝ මනංචති මේ යකා මාව අපහැරලා දාලා යන්නේ මට වද දෙනවා කියලා කෑ ගහලා කියන්න කිව්වා හයියෙන් කියන්න කිව්වා ඒක තියෙන හඬනග කෑ ගහලා හයියෙන් කියන්න කාටද කියන්නේ යක්ෂ සෙන්පතිවරුන්ට ආකානාති දේශනාවේ තියෙනවා ඒ අයගේ නම් තියෙනවා. ඉන්ද්‍රෝ සෝමෝ වරුණෝ ධාරද්වාජෝ ඡන්දනෝ කාමසිට නින්නිගම්බු නිගම්බු චිත්තසේන ආලවක සාතාගුරු හේමවත සුවන්විතාති ආලවක ලස්සතේනාධිපති මහන්සි සාතාගිරි හේමවත කියන්නේ සුවාමෝච්චයි. ඒ අය යක්කුන්ට දඩුවම් කරන නායක සෙන්පති දේවතාවෝ. ඒකට අමදහල කියන්නේ. එතකොට මේ යක්ෂ සෙන්පතිවරු ඇවිල්ලා මොකද කරන්නේ? අර යකාව අල්ල ගන්නවා. අල්ලගෙන අදගෙන ගිහිල්ලා යකාට දඬුවම් කරනවා කියන්නේ. සත්‍යෙච්ච දිවි තබල් ඔළුවේ හලනවා කියන්නේ. උන්වලින් අනිනවා කියන පුච්චනවා කියන. වැඩ දීලා දැන් කාටද වැඩ දෙන්නේ? අර අමනුෂ්‍යයට. අන්න එහෙම දඬුවම් පනවලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ආරක්ෂා කළ දෙනවා කියන. ඔන්න ඕකයි ආතානාති දේශනාවේ දැන් බලන්න හොඳට හිතන්නකෝ. බුද්ධ දේශනාවේ තියෙන්නේ මොකද්ද? අපිට අමනුෂ්‍ය කරදර කරනවා නම් ඉස්තරලාම අපි දෙවියන්ට කියන. දෙවියන්ට කියලා දේව නීතියට පිටින් ගිහිල්ලා මේ යකා තව තවත් කරදර කරනවා නම් ඒ දේශනාවේ තියෙන විදිහට අපි යක්ෂ සෙන්පතිවරුන්ට අඬ ගහලා කියනවා. එතකොට යක්ෂ සෙන්පතිවරු ඇවිල්ලා අදගෙන යන්නේ කාටද? යකාව. අපි එන්නේ අපිට කරදර කරන එක්ක අදපැතුම් වෙලා හරි පිටින් ඉඳන් හරි විරියර කරන යකෙක් ඉන්නවනේ ඒ අමනුෂ්‍යව දන් ගිහිල්ලා අමනුෂ්‍යයෙන් බඳිනවා. ඒකයි ධර්මානුකූල ක්‍රමය. හැබැයි අද අපි කරන්නේ අපිට අමනුෂ්‍ය කරදර කරනකොට අපි දේවාලයකට ගියාට පස්සේ පොල් මලෙන් පරිබාන්නේ කාටද යකාටද? මුටි කාලා තියෙන තමන්නේ. කොඳු පැලෙනකන් ගහන්නේ තමන්ට. ඒනේ කාට ගහන්නේ? එතකොට ගිනි කඩල් එළිය තුල නටවන්න කාටද කවද? තමයිම නටවන්නේ. ඈ? දේවල් වලින් පොඩි පුපුරනකම් ගහන්න යකාටද? ගුටි කරුණු තමයි. අන්න බලන්න ධර අපි ධර්මයෙන් පිට ගිහිල්ලා අන්තිමට යකත් අතට එනවා ඇති. අන්න අර උඩ රටට වැඩි කියලා. යකාට අවශ්‍ය අපිට බඩුවම් කරගන්න. අමනුෂ්‍යයෙක් අපිට කරදර කරන්නේ අපෙන් පරිගන්න. අපි ගිහිල්ලා අපිම ගුටි කාලා එනවා. අපිම ගිහිල්ලා පුච්චගෙන එනවා. කොඳු පැලෙන්න ගුටි කාලා එනවා ගිහිල්ලා කප්පන්නේ. හැබැයි ධර්මයේ තියෙන්නේ අපිට කිසිම හිංසාවක් අපිට තුවාලයක්වත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. යක්ෂ සෙන්පතියෝ යදගෙන යන්නේ අපිට කරදර කරන අමනුෂ්‍යයක්. නිවිල බඩුවම් කරන්නේ අමනුෂ්‍යයක්. අන්න ධර්මානුකූල ක්‍රම. අන්න ඒ නිසා ඒ ක්‍රමෙන් ධර්මානුකූලව දෙවියන්ගෙන් උදව් ගන්න නම් අපි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තුල ඉන්නවා. දැන් අපි දෙවියන්ගෙන් ඉල්ලනවා අනේ දෙවියනි මට උදව් කරන්න. දෙවියන් බලනවා මෙයා පිරිවන් සරණ ගිය කෙනෙක්. මෙයා සිල්වතෙක්. මෙයා ධර්මයේ තුල පිහිටපු කෙනෙක්. මෙයා සැබෑ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක්ද කියලා බලනවා. මෙයා දුස්සීල කෙනෙක් නම් දෙවියන් උදව් කරන්නේ නැහැ දුස්සීලයේ අමනුෂ්‍ය අයින් කරන්න දෙවියන් නෑ දෙවියන් යාට උදව් කරන්නේ බුදුරජාණන් වහන්සේට පෙරම්දුනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් සීල ශ්‍රාවකයෙකුට නිවන් මාර්ගය යන කෙනෙකුට අමනුෂ්‍ය කරදර පීඩා කරනවා නම් අන්නේ අය බේරලා දෙන්න අපි වෙනවා කියන. ඒක බුදුරජාණන් වහන්සේට පෙරම්දුවක් වුණා. ඒ ආඥාව ආසානාපේ දේශනාවේ තියෙන ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටවපු ආඥාවක් කිය. මේ බුද්ධ දේශනා අතර බුද්ධ දේශනා කීපයයි තියෙන්නේ කිහි සහස්ී ලෝක ධාතුන් ආඥා පිහිටවපු බලවත්ම දේශන. එකක් තමයි සතන සූත්‍රය. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවපු දේශනක්. ඒ වගේ තමයි ආථානාතිය දේශනාවට කෝටි ලක්ෂයක් සක්වල දෙවියන්, ඥාත්මයන්, අමනුෂ්‍යයන් ආදී සියලු දෙනාම ඒ ආඥාවට යටත් වුණා. ඒ නිසා මොන විදිහ අමනුෂ්‍යයෙක් කරදර කරත් මොන විදිහ අමනුෂ්‍යයෙක් පිළිහර කරත් ඒ අමනුෂ්‍ය විපා කරදර වලින් බේරෙන ක්‍රමය ධර්මයේ තුල තියෙනවා. හැබැයි ධර්මයේ තුල පිහිටලා සීවත්ව ගුණවත්ව ධර්මානුකූලව ජීවත් වෙන්නේ නැති කෙනාට අර වගේ දේවාලයකට ගිහලා පිටි කාලා ඉන්න එක තමයි තියෙන්නේ. වෙන ඉතින් මොනවා කරගන්නද? අන්න ඒ නිසා පින්තුනේ ධර්මයේ තුල ජීවත් වෙන්න. දැන් බලන්න දේශනාවේදී මුලින්ම ඔබට කියලා දුන්නා මෛත්‍රී වැඩ. මෛත්‍රී වැඩනකොට ඒ මෛත්‍රී භාවනාව කරන කෙනෙකුට අමනුෂ්‍ය කරදර කරන්න වෙනවා. ඒක හරියට දෙපැත්ත කැපෙන තියෙන ආයුධ තද කරලා මිරිකන්න හදනවා වගේ වැඩක්. ඒ අමනුෂ්‍යමයි කියන අමාරු වැඩේ. ඒ නිසා අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න මෛත්‍රිය වඩන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අර පොරු දේවල් වලට පණිනවද කියලා දුන උපමාව. ඒ වගේ පිරිමි වැඩි පුරේ ඉන්න දේවල් වලට පොරු පණින්නේ නැහැ වගේ. පොරු බය ලං වෙයි. ඒ දේවල් මගහරිනවා. අන්න ඒ වගේ තමයි කියන අමනුෂ්‍ය කරදර කරන්නවත් වෙන්නේ නැහැ. ළඟටවත් වෙන්නේ නැහැ කියන මෛත්‍රී වැඩම කෙනා පිරිමි වැඩිපුර ඉන්න ගියක් හා සමානයි. හැබැයි කාන්තාවේ ඉන්න තැනක් අනාරක්ෂිතයි. බයක් නැතුව හොරුන්ට අතුල් වෙලා සම්පූර්ණ වස්තුව පැහැරගෙන යන්න පුළුවන්. අන්න ඒ වගේ මෛත්‍රිය ලබන්නති කෙනාගේ ජීවිතේ අනාරක්ෂිතයි කියන්නේ. ඕන මොහොතක ඕනම අමනුෂ්‍යයකට බුදුරක් වෙන්න පුළුවන්. වර්තමානයේ ඒ ධර්මයක් නැතේ ජීවත් වෙන බොහෝ දෙනෙකුට වෙන්නේ මරණාසන්න වෙනකොට අමනුෂ්‍යයන්ට බුදුරු වෙනවා. සමහර වෙලාවට සිහිනුවන තියෙනකොට ඇඟේ අමනුෂ්‍ය කිරියා තමයි දන්නතේ ඉන්න පුළුවන්. සමහර වෙලාවට වයසට ගිහිල්ලා අසරණ වෙනකොට, තනි වෙනකොට, ඔත්පල වේගෙන වෙනකොට සිහිනුවන දුර්වල වෙනකොට අමනුෂ්‍යයන්ට බුදුරක් වෙනවා. දැන් බලන්න උදාහරණ නැද්ද? අපේ මරිච්ච තාක් අපි වෙනවා කියන්නේ. මරිච්ච අන්නයනවා කියන කොණ්ඩේ කඩාගෙන මෙහි වරින් දුවේ කියනවා. අහලමස් කියලා කියනවා. කකුලෙන් අද්දා කියයි බෙල්ලෙන් හිතුවා කියයි අඬ ගහනවා කියයි යන්න අඬ ගහනවා කියයි. එහෙම කියනවා. ඇයි අනිත් අයට පේන්නේ දරුවන්ට පේන්නේ නැහැ නෑදෑයන්ට පේන්නේ නැහැ ඥාතීන්ට පේන්නේ නැහැ ඒකට හේතුව හරියට පින් දහම් කුසල් දහම් දියුණු කරලා සීල ගුණ දහම් දැකලා පින් දහම් බලවත් කරගත්තේ නැති වෙනකොට මරණාසන්න වෙනකොට අකුසල් මතුවෙන. කරපු අකුසල් සිහි වෙනකොට අකුසල් බලවත් වෙනකොට අර අමනුෂ්‍ය පෙනීමල අඳ ගන්නවා. මෙහිට වරුන් අපි ළඟට වරුන් අපි ඉන්න තැනට වරුන් කියලා අඳ ගන්නවා. එහෙම අමනුෂ්‍යයන්ට බය වුණොත් ප්‍රතිගත්තොත් ආයි කරපු පුරක් කුසලයක් සීකරගන්න අමාරුයි. අයි මරණ මංචකේ බය වෙලා තැති අරගෙන අමනුෂ්‍ය බයක් තුල ජීවත් වෙනවා. අන්න ඒ නිසා පින්තුනේ අමනුෂ්‍යයකට ගොදුරක් නොවෙන්න නම් අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න. බුදුරජාණන් වහන්සේ අනාගත බය සූත්‍රයේ පෙන්වුවේ ඒකයි මහණෙනි නිතර හිතන්න කියනවා. කොයි මොහොතේ මාව ධර්ම අමනුෂ්‍යයකට ගොදුරක් වෙයි ධර්ම. ඊට පෙර මම අප්‍රමාදීව ධර්මයෙන් දියුණු කළා ධර්මාවබෝධය කරා යනවා කියලා උත්සාහ කරන්නේ. එහෙමනම් ඔබ හැම දිනාටම මේ රැස් කරගත් ධර්ම දානමේ පිටක් ධර්ම ශ්‍රවණමේ පිටෙනුත් ඔබට පුළුවන් තරම් පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන සද්ධාදී ගුණ ධර්ම වඩාගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න මේ සියලු පින උපකාර වේවා වේවා වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. ඉතින් පින්තුනි අද දවසේ ධර්ම දාණයෙන් දැස් කරගත්තු සියලුම පින අපි පින් සමති සියලු දෙවියන් අනුමෝදන් කරමු දෙවියෝ මේ පින්බත් බව අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිව්‍ය අස්තේසර වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් ඒ වගේම මේ පින්තුන්ගේ අද දායකත්වයේ දරන්නේ පානදුර මාළමුල්ල වැව දෙලහේන අංක 378 ඒ පදිංචි GKS සිල්වා සහ SH SM පියසීලි චන්දලතා සිල්වා යන අයගේ මූලිකත්වයෙන් තමයි එවැගේම පානදුර මාළඹුල ශ්‍රී සුදර්ශන බිම්බාරාම විහාරස්ථානයේ දායක දායිකා පිරිස සමග වඳුරාමුල්ල වත්ත මනසීලි මේ ඇතුළු හිතවත් පිරිසත් එකමුතු වෙලා ධර්ම දේශනාවේ දායකත්ව දාරගෙන කටයුතු කරනවා මේ අයගේ අරමුණ අතර සඳහන් වෙන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරුන් ලබන සියලු දෙනාගේම මියගිය දෙනා කියන ඥාති හිතෙන ඉස්සාදී සියලු දෙනාටම නිවන් සෝම සැලසේවා කියන ප්‍රාර්ථනය සුභීවත් වෙන සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කිරීමක් දරු මෙනිබුරන් මිනිබිරියන් සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කිරීමක් පවුලේ හැම වෙලෙම දරුවන් මොනුගුරන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුමියන්ගේ ආශිර්වාද රැකගෙන සැලසේවා කියන ප්‍රාර්ථනා. ඒ වගේම මිය පරලෝකයේ දෙමව්පියන් වන රොසලින් පරණවිතාන, සයිමන් පරණවිතාන, ධර්මවතී සහ දේවිසිංහෝ යන අයට සහ ඥාති මිත්‍රාදීන්ට නිවන් සේම සැලසේවා කියන ප්‍රාර්ථනාවක් මාළමුල්ල වැවදොඩ කියන පදිංචි අනුලා පරණවිතාන, මල්ලිකා පරණවිතාන, මාළනී පරණවිතාන, අමරපාල පෙරේරා යන අපේවරුවන් ඒ වගේම පවරා ප්‍රේමිය සුරංග මනෝජ් ප්‍රසන්න දර්ශන සුරංග යන දරුදරියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායස තුමුලන්ගේ ආශිර්වාද රැකවීම සැලසේවා කියන ප්‍රාර්ථනාව සඳහන් වෙනවා. ඒ වගේම තම තමන්ගේ උපන් දිනයන් සමරන රජිත් ලක්මාල් නිමේෂි මාළමී ධර්මපාල යන අයට මෙන්න පවුලේ සියලු දෙනාට දීර්ඝායස නිරුක් නිරෝගී සම්පත් වීම සැලසේවා කියන ප්‍රාර්ථනයත් ඒ වගේම අපාතරේ බියේ ඩිස්මන් අයිරින් විලියම් යන අයටත් පවුලේ මිය පරලෝකීය සියලුම ඥාතීන්ටත් ඒ අයගේ පරලෝකීය සැපවත් වේවා සුවපත් වේවා ධර්මාවබෝධයම ලැබේවා කියලා ඒ අයට මිය පරලෝකීය අය ගැන සිහි කරලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම දේශකයාණන් වහන්සේට ආශිර්වාද ප්‍රාර්ථනා කරන බෞද්ධ රූපවාහිනී නාලිකාවේ අතිපූජනීය ධර්මාගම කුසල ධම්මනාහින් පානන් වහන්සේට කාර්ය මණ්ඩලයටත් අනුවිරුවන්ටත් ඒ වගේම සුනිල් රාජපක්ෂ මහතාට පින් පිනිස බිරිඳ සහ දරු දෙදෙනා බලාපොරොත්තු වෙනවා ඒ වගේම අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින W.B. තුෂාර මදු සංකත ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් W. ඉෂාරා සේවන්දි අතුරු පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීම සිදු වේ. පොදුවේ කල්පනා කරගන්න මේ විදිහට ඔබ හැම දෙනා නමෙන් මිය පරලෝකයේ සියලු ඥාතීන් ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනා නමින් මිය පරලෝකයේ ඥාතීන් මේ සියලු පිනෙන් පරලෝකීය සත්‍යප්පේවා සුවපත් වේවා යහවහ සතර දුකින් අත මිදේවා කියලා සාදු කියලා. බාහිරත්වයේ දරුවෝ හැම දිනාටම ඔබේ දූ දරු ඥාති හිත මිත්‍රාදි සුජීවත් වෙන්න හැම දිනාටම හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට ඇතුළත හැම දිනාටම සැලසේවා ගන්න හෙළන හුස්ම රැල්ලක් ආසා පදම පදම පියවරක් ආසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකගෙන සැලසේවා හැම දිනාටම උතුම් වූ ධර්මාභෝධයම ලැබේවා ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ප්‍රමෝද ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු හැම දිනම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනටම පිරුවන් සරණයි සාදු සාදු සාදු සුපින්නතුනි අද දවසේදීත් අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන ධර්ම සභා මණ්ඩපයට වැඩම කළ වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට අපි සෙත් පතමු සුඛී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා මෙකී ශාසනික මෙහෙවර ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය වාසනාව චිරජීවනයේ දාවේවා කියලා ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු